නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණ යාමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනත සැමදාති සරණ සරණ යමින් සාදු සාදු සාදු වාසනාවන්ත පින්වතුනි අද මේ හිමිදිරි උදෑසනින්ම අපි කාගේ ජීවිතවලට ඊ타ත්ම වැදගත් උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නයි අපි සූදානම්. අපි මේ වැඩසටහන් තුළින් උදේවරුේ සතර සතිපට්ඨාන භාවනාවන් ගැන ක්‍රමානුකූලව කොටසෙන් කොටස කතා කරා. කායානුපස්සනාවට අයිති භාවනාවන් සියල්ලම අපි කතා කරා. චිත්තානුපස්සනාව ගැනත් කතා කරා. ඉතින් අද ඔබට මේ අහන දේශනාව ධම්මානුපස්සනාවට අයිති ආයතන 6 සම්බන්ධ දේශනයක්. පින්තුනි මේ දේශනාව ඊටමත් විශේෂයි. අපි දන්නවා සංසාරේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඊටාම කලහතුරකින්. මහරහතන් වහන්සේලා බුදුවරුන්ගේ දුර්ලභ බව ගැන මේ විදිහට දේශනා කරනවා බුද්ධෝ හවි කප්ප සතේහි දුර්ලභෝ බුදුරජාණන් වහන්සේලා කල්ප සිය ගණනෙක් වෙනු ලෝකෙට දුර්ලභයි කියලා. ඉතින් එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් තුළ ඒ බුදුරජාණන් වහන්සේ නමක් මව් කුසින් බිහි කිරීම පිණිස කල්ප ගානක් සංසාරේ පෙරම් පුරාගෙන ඒ බෝසත් මව් පැමිණෙනවා. ඒ වගේ මේ බෝසතාණන් වහන්සේට පියාණන් බවට පත්වීම පිණිස කල්ප ගානක් සංසාරේ පෙරම් පුරනවා. ඒ වගේම මේ බෝසතාණන් වහන්සේ නමකගේ බිරිඳ බවට පත් වෙන්නේ, දරුවෙක් බවට පත් වෙන්නේ. ඊළඟට මේ බුද්ධ ශාසනය තුල අග්‍රසව් තනතුරු ලබන්න 80 මහා ශ්‍රාවක තනතුරු ලබන්න අග්‍ර උපස්ථායක තනතුරු ලබන්න කල්ප ගණන් සංසාරේ මහා පින්වන්ත උත්තමය පෙරම් පුරාගෙන පැමිණෙනවා. ඉතින් ඒ විදිහටම තමයි අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ. උන්වහන්සේ ලෝකයට පහළ වෙද්දී මේ ලෝකේ මහා ආශ්චර්යමත් සිදුවීම් රාශියක් සිද්ධ වුණා. එවැනි ආශ්චර්යමත් සම්බුදු උපතක් සිදුවීමත් සමග ඔබ දන්නවා එදා බෝසතාණන් වහන්සේ මව කුසින් බිහි වෙච්ච දවසේ අසිත තාපසයා දිව්‍ය ලෝකේ ඉඳන් දෙවිවරුන්ගෙන් අහගත්තා අහන්නට ලැබුණා මෙන්න මේ වගේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මහා පින්වන්ත කුමාරයෙක් ඔන්න ලෝකයට අද බිහි වුණා මව් කුසින් කියලා. ඉක්මනට දිව්‍ය ලෝකෙ ඉඳන් ඇවිත් තමන්ගේ ශරීරයට ඇතුල් වෙලා මනෝමය කයෙන් දිව්‍ය ලෝකෙට ගිහින් හිටියේ. මාලිගාවට ගිහින් සුද්ධෝදන රජතුමාට කියන රජතුමනි පුත් කුමාරයෙක් ඉපදුනාද? මට බලන්න ඕනේ කියලා. ඉතින් රජතුමා ගෙනත් පෙන්නපු වෙලාවේ එකින් එකට එකින් එකට විමසලා බැලුවා මහා පුරුෂ ලක්ෂණ. අන්නේ මහා පුරුෂ ලක්ෂණ තුලින් එදා ආසිත තාපසයා පෙන්නලා දුන්නා ඒ කාන්තීම බුද්ධත්වයට පත් වෙන කෙනෙක්. නමුත් ඒ වෙනකොට මට ජීවතුන් අතර ඉන්න ආවිෂ නැහැ. ඉතින් මේ විදිහට අසිත තාපසයා කියා හිටියා. ඒ වගේම නන් තබන දවසේ ආපු අයත් බොහෝ දෙනෙක් සමහරු කිව්වා ගිහි ජීවිතයේ හිටියු ශක්තිති රජ වෙනවා පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ අතර හිටපු කොණ්ඩඤ්ඤ කියන ස්වාමී මේ තාපසයා ඇඟිල්ල උසවලා ඒකාන්තයෙන්ම කියා හිටියා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවාමයි. ඉතින් මේ හේතුව නිසා මුළු ලෝකයටම යහපත උදා කරන පින්වන්ත කුමාරයා කියන අදහසින් සිද්ධාර්ථ කියන නම උන්වහන්සේට තිබ්බා. ඉතින් නමුත් මේ හේතුව නිසාම පිය රජතුමා පුදුමාකාර විදිහට රැකවල් දාලා ආරක්ෂාව දාලා මුළු නගරයේම තමන්ගේ අනසක පතුරවලා ඒ නගර සීමාව තුළ කිසිම ලෙඩෙකුට ප්‍රසිද්ධියේ ඉන්න දුන්නේ නැහැ. වෙනත් දිහාකට පිටුවහල් කරලා ඒ අයට ආරක්ෂාව සැලසුවා. පේන්න ඉන්න දුන්නේ ඊළඟට නගරේ මරණාසන්න වෙච්ච අයට ඊළඟට මහලු අයට ඒ නගර සීමාව තුල ඉන්න අවසරය දුන්නේ නැහැ. ඇයි මේවා දැක්කොත් හිත කලකිරිලා ගිහි ජීවිතය අතහැරලා යන්න පුළුවන්. මේ විදිහට ආරක්ෂා කරා. ඒ වගේම රම්මි සුරම්මි සුබ කියලා මාලිගා තුනක් හදලා දුන්නා. වයස අවුරුදු 16 දී මුළු දඹදිව් තලයේම හිටපු මහා පින්වන්ත කුමාරිකාව සරණ පාවල දුන්නා. නමුත් උන්වහන්සේගේ හිත මේ ගිහි ජීවිතයට ඇලුනේ නැහැ. ටිකෙන් ටික ටිකෙන් ටික මේ ජීවිතයේ අර්ථය නුවණින් විමසන්න පටන් ගත්තා. වයසට යෑමත් සමග ජීවිතයේ තරුණ බව අවසන් වෙලා යනවා. ලෙඩවීමත් සමග නිරෝගී බව අවසන් වෙලා යනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙලා යනවා. මොකක්ද මේ ජීවිතයේ ඇති ප්‍රයෝජනය? මේවා ටිකෙන් ටික ටිකෙන් ටික නුවණින් විමසන්න පටන් ගත්තා. සතර පෙර නිමිති දැකීමත් සමග. ඉතින් එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ චන්න ඇමතිය සමග විනෝද වෙන්න ගිය වෙලාවේ හතරවෙනි වතාවට දැක්කේ ශ්‍රමණේකුගේ රූපයක්. මේ සතර පෙරණිමිති මවලා පෙන්නුවේ සක්‍ර දෙවියන්ගේ බලපෑම. දිවුරු තමයි මේක පෙන්නුවේ. ඉතින් නැත්නම් රජතුමා ඒ දාලා තිබ ආරක්ෂාවල් වල හැටියට කිසිම කෙනෙකුට මහල්ලෙකුට ලෙඩෙකුට මලමිනියක් අරගෙන ඒ රජ මැදුරට ආසන්නයේ යන නගර සීමාව තුල ගමන් කරන්න පුළුවන්කමක් තිබුණේ. ඉතින් මේ සතර පෙරනිමිති දැකීමත් සමග ජීවිතයේ යථාර්ථයේ නුවණින් විමසන්න පටන් ගත්තා. ඉතින් එදා ශ්‍රමණේකගේ රූපයක් දැකීමත් සමග උන්වහන්සේගේ හිතට ඇති වුණා නිවන් අවබෝධය කරා යන්න ඕනේ. මේ ජීවිතේ අතහැරලා කොහොම හරි විමුක්තියක් හොයාගන්න ඕනේ. මරණයෙන් නිදහස් වෙන මාවතක් හොයාගන්න ඕන. මේවා නිරන්තරයෙන් උන්වහන්සේගේ හිත තුළ දෝංකාර දෙන්න පටන් ගත්තා. ඉතින් එදා විනෝද වෙන අතරතුර ඔන්න මාලිගාවේ ඉඳලා පණිවිඩයක් අරගෙන ආවා රාජ පුරුෂී මොකද්ද මේ පණවිඩේ තිබුණේ පුත් කුමාරී පහළ වෙලා පුත් කුමාරයෙක් ඉපදිලා බිරිඳට යසෝදරාවට ඒ පණවිඩය සමගම උන්වහන්සේට කියවුණා රාහුලේ කුපන්නා බැඳීමක් ඇති වුණා බන්ධනයක් හටගත්තා ඒ වෙලාවේ හිත හදාගෙන හිටියේ මං කොහොම හරි මේ සියල්ල අතහැරලා යනවා. නමුත් ආයෙමත් බන්ධනයක් හටගත්ත නේද කියලා හැඟීමක් ඇති වුණා. කොහොම හරි මේ බන්ධනේ කඩාගෙන යා යුතුයි කියලා ආයෙමත් හිත තුල විශාල පෙරලියක් ඇති වෙන්න පටන් ගත්තා. ඉඳා උන්වහන්සේ ගිහිල්ලා මාලිගාවට ගිහින් නිදාගත්තා. එදා උන්වහන්සේගේ ඉරියව් තුල තිබ්බ මේ වෙනස දැක්ක රජතුමා නාට්‍යාංගනාව නැටුම් නටනය සංගීත කණ්ඩායම් දාලා පුළුවන් තරම් සතුටු කරන්න උත්සාහ කරා. ඒ කිසි දෙයකට හිතේ සතුටක් ඇති වුණේ නැහැ. ගිහින් නිදාගත්තා. ඒ නිදාගත්තේ අද නම් මම මේ සියල්ල අතහැරලා විමුක්තිය හොයාගෙන යනවා. මේ සියලු බන්ධනයන්ගෙන් මම නිදහස් වෙනවා කියන අදහසින්ම නින්දට ගියා. උන්වහන්සේට මහා රාත්‍රිය පිවිදුණා. පිවිදිනා බලද්දී නාට්‍යාංගනාව තැන් තැන්වල විරූපී විදිහට වැටිලා සමහරු කෙල පෙරනවා සමහරු එහෙම කොණ්ඩේ කඩාගෙන යක්කු වගේ තැන් තැන්වල නිදී ඒ විරූපී දර්ශන දැක්කට පස්සේ තවත් කලකිරීමක් ඇති වෙනවා. හිමින් ගිහිල්ලා පහතට චන්න ඇමතියව නැගිට්ටෝල අස්ව රතේ සූදානම් කරන්න කිව්වා. කියලා ගියා. යසෝදරාගේ කාම්බරීට ගියා. පුත් කුමාරයා බලන්න. බලන්න යනකොට පුංචි රාහුල පුතාව කුරුළු කරගෙන නිදි ගිහින් අතට ගන්න හැඟීමක් ආසාවක් ඇති වුණත් බැරි වෙලා හරි එහෙම කරා නම් නැකිට වෙනවා යසෝදරාවට. යසෝදරාවට නැකිට වුණා නම් කවදාවත් මේ විමුක්තිය කරා යන ගමන යන්න හම්බෙන්නේ ඒ නිසා උන්වහන්සේ ඒ ඇතිවෙච්ච සෙනෙහිබර හැඟීම් සියල්ල යටපත් කරගත්ත නුවණින් සලකලා. ටික වෙලාවක් දොර පොඩ්ඩක් ඈත් කරලා දොර ඉද්ද අතරින් ඒ දිහා බලාගෙන ඉඳලා ඒ සියලු බන්ධනයන් නුවණින් සලකලා අතහැරියා අතහැරලා ඒ ගිහි ජීවිතයේ තිබ්බ සියලු බන්ධනයන් අතහැරලා උන්වහන්සේ ආයෙමත් මාලිගාව දිහා හැරිලා බැලුවේ නෑ ගිහින් අස්ස රතීට නැගලා විමුක්තියක් හොයාගෙන මිස ආයමත් මේ නගරේ කරා මම එන්නේ නෑ කියන දැඩි අදිෂ්ඨානයෙන් කපිලවස්තුපුරින් නික්මිලා මහා වනාන්තරයට ගියා. ඉතින් යන්නේ කොහෙද? කොහේටද යන්නේ? කවුරු ළඟටද යන්නේ කියලා රැකවරණයක් නෑ. එකම අරමුණයි තිබුණේ විමුක්තියක් හොයාගෙන මිස ඉදිරියට තිබ්බ පාදය ආපසු තියන්නේ නැහැ කියන අදිෂ්ඨානය උන්වහන්සේ තුල තිබුණා. මේ ගිහින් අවුරුදු ගණනාවක් පුදුමාකාර විදිය දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කරලා දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා වෙසක් පුන් පොහෝ දවසක කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඉතින් සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සතියක්ම විමුක්ති සුවයෙන් වැඩ ඉඳලා අහසට පැන නැගලා යමා මහ ප්‍රාතිහාරේ පාලා සියලු දෙවියන් බ්‍රහ්මයන්ගේ තිබිච්ච සැක සංකා දුරු කරලා දෙව් බඹුන්ට ඔප්පු කරලා පෙන්නවා තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච උත්මේ කියලා වගේ ඊට පස්සේ තමන්ට සෙවණ දුන් බෝධීන් වහන්සේට සතියක් කෘතගුණ සලකලා නේත්‍ර පූජාවක් පවත්වලා මේ විදිහට සත් සතිය අවසන් කරලා උන්වහන්සේ ඉසිපතන නිගදායට වැඩම කරලා පස්සක භික්ෂූන් වහන්සේලාට ලෝකයේ ප්‍රථම වතාවට තමන් අවබෝධ කරගත්ත නිවන් මඟ දේශනා කරලා ධම්මචක්ක දේශනේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරා. මේ විදිහට එදා ඉසිපතන මිගදායේදී ධර්ම රත්නයත් සංඝ රත්නයත් ලෝකයට පහළ වීමත් සමග තුනුරුවන් පහළ වුණා ලෝකෙට. බුද්ධ ගයා පුණ්‍ය භූමියේ වජිරාසනයේදී බුද්ධ රත්නය ලෝකයට පහළ වුණා. ඉසිපතන මිගදායේදී ද්වේමේ භික්ඛවේ යන්තා කියලා ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව බුදු මුවින් ගලා යෑමත් සමග ධර්ම රත්නයේ ලෝකයට පහළ වුණා. ඒ දේශනාව අවසන් වෙද්දී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධර්මාවබෝධය ලබලා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බවට පත්වීමත් සමග බුද්ධ ශාසනය තුල ශ්‍රාවක සංඝ රත්නයේ ලෝකයට පහළ වුණා. මේ විදිහට තුනුරුවන ලෝකයට පහළ වුණා. එතනින් පස්සේ යසකුල පුත්‍රය ඇතුළු යහළුවෝ 54 වෙනවා. මේ විදිහට ප්‍රථම භික්ෂුන් වහන්සේලා 69 වස් සමාදන් වෙලා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පිටත් කරලා ඇරියා. බුදුරජාණන් වහන්සේ එතනින් උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තුන් බෑ ජටිලයන්ව দমনය කරලා දහසක් සංඝ පිරිස පිරිවරාගෙන රාජගහ නුවරට වැඩම කරලා බිම්බිසාර රජතුමන්ට ධර්ම දේශනා කරා. බිම්බිසාර රජතුමන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් සෝතාපන්න ඵලයටපත් වුණා. රජතුමාගේ වේළුවන කියන උද්‍යානයේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. මේ වේළුවන ආරාමේ වැඩ ඉන්න අතරේ ඒ වෙනකොට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා සම්බුද්ධත්වයටත් පත් වෙලා හරියටම අවුරුදු 6කුත් ගිවිලා අවසන් වෙලා. සුද්ධෝදන රජතුමා පණවිඩ ඇරලිය හැරිය නුයේක් පණවිඩ කීපයක් නම වතාවක් ඇරලා ඇරලා යම්පන් කාලුදායි කියන ඇමතිය හරහා ඔන්න තමන්ගේ හිතේ තිබ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ බාරගත්තා. තමන්ගේ ඥාතීන්ට නෑදෑයන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තුපුරීට තමන්ගේ මව්බිමට මව් ගම්මානයට අවුරුදු 29ක් පුරා ගිහි ජීවිතයේදී ජීවත් වෙච්ච නගරයට මම වැඩම කරනවා කියලා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කපිලවස්තුපුරීට වැඩම කරාට පස්සේ ශාක්‍ය වංශික ඥාතීන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේව ගෞරවයෙන් පිළි අරගෙන නීග්‍රෝධාරාම විහාරය හදල බුදුරජාණන් වහන්සේට පූජා කරා. එදා බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවටත් ශාක්‍ය වංශික ඥාතීන්ට අනුග්‍රහ පිණිස ඒ අයගේ මාන්නේ දුරු කිරීම පිණිස යමා මහ ප්‍රාතිහාරය පහල ධර්ම දේශනා කරලා ඥාතීට අනුග්‍රහ දැක්වේ. ඉතින් පසුවදා උදෑසනින් බුදුරජාණන් වහන්සේ පාත්තරය අරගෙන නගරේ වීදියක් වීදියක් පුරා පිණ්ඩපාතේ වැඩම කරා. මේ නගරේ මිනිස්සුන්ට අදාහ ගන්න බැරි වුණා ශාක්‍ය කෝලිය ඥාතිවරුන්ට ශාක්‍ය රජ පරපුරින් පැවතගෙන ආපු මේ රාජකුමාරයෙක් පැවිදි බවට පත් වෙලා නගරේ පිඬුසිඟා වැඩම කරනවා. මිනිසුන් මවිතයට පත් වෙලා බලාගෙන හිටියා. ඉක්මනට පිය රජතුමාට මේ පණිවිඩය ආරංචි වුණා. රජතුමා දුවගෙන දුවගෙන නගරේ වීදියක් වීදියක් ගානේ හොයාගෙන හොයාගෙන ඇවිල්ලා මහා පාර අයිනේ වැඳගෙන කියා හිටිය අනේ ස්වාමීනි අපේ වංශයට නිග්‍රහයක් මේක ඔබ වහන්සේ පින්ඳ පාත වැඩම කරන්න එපා දහස් සංඛ්‍යාත භික්ෂු පිරිසකට ජීවිතාන්තයේ දක්වා වුණත් දානමාන සපයන්න මගේ භාණ්ඩාගාරයේ තුල සම්පත් තියෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා පිය රජතුමනි ඔබේ වංශේ ශාක්‍ය වංශේ වුණාට මගේ වංශේ බුද්ධ වංශේ මම ශාක්‍ය වංශිකයෙක් නෙවෙයි බුදුරජාණන් වහන්සේලාගේ චාරිත්‍රයක් තමයි පින්දපාත වැඩම කිරීම. ඒක බුදුරජාණන් වහන්සේලාට නිග්‍රහයක් නෙවෙයි කියලා. ඉතින් ඒ වෙලාවේ පිය රජතුමා ඒ කියපු කරුණ පිළි අරගෙන පසුවදා මාලිගාවට දානේ පිණිස වැඩම කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන එදා බුදුරජාණන් වහන්සේ කපිල වස්තුපුරයට වැඩම කරලා පසුදින දෙවනි දවසේ භික්ෂු සංඝයා පිරිවරාගෙන තමන් අවුරුදු 29ක් පුරා වැඩ සිටි ඒ ජීවත් වෙච්ච සුද්ධෝදන රජතුමාගේ මාලිගාවට වැඩම කරා. වැඩම කරලා දානි වළඳලා ධර්ම දේශනා කරා. ඒ ධර්ම දේශනාව අවසානයේ පිය රජතුමා සකදාගාමි ඵලයටපත් වුණා. මහා ප්‍රජාපති ගෞතමිය සෝතාපන්න ඵලයටපත් වුණා. ඒ වෙලාවේ සියලුම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ආයමත් නිග්‍රෝධාරාමයට වැඩම කරා. රාජ්‍ය ඒ රාජකීය පිරිස මාලිගාවේ පිරිස සියලු දෙනාම ධර්මයේ ශ්‍රවණය කළ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලාට පස්සේ පිය රජතුමා ඉක්මනට පණිවිඩයක් කැරියා යසෝදරාවට පින්වත් දියණිය ඔබේ ස්වාමියා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මාලිගාවට වැඩම කරලා වැඩ ඉන්නවා ඉක්මනට ඇවිත් වන්දනාමාන කරලා පින් රැස් කරගන්න කියලා ඒ වෙලාවේ පණවිඩයක් කියවනවා පිය රජතුමනි ඔබේ ඉල්ලීම මම බොහෝම කෘතඥ පූර්වක ගෞරවයෙන් පිළිගත්තා. නමුත් මම බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව එදා ගිහි ජීවිතය අතහැරලා ගිය දවසේ ඉඳන් මේ වෙනකම් මම මේ විදිහේ ප්‍රතිපක්ති ගරුක ජීවිතයක් ගත කරා. මගේ පෙම්බර සැමිය ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා මහා වනාන්තරය තුල ගස් යට නිදාගන්නවා කියලා මට ආරංචි වුණා. එදා ඉඳන් මම මේ මාලිගාවේ යහනාවල් වල නිදාගත්තේ නෑ කියලා. බිම කීව නිදාගත්තේ. මගේ පෙම්බර සැමිය එක වේලක් දානේ වළඳන බව මට ආරංචි වුණා. මාලිගාවේ මේ ප්‍රනීත ආහාර භෝජන තිබුණත් මම ආහාර ගත්තේ එක වේලයි. මේ තරම් වටිනා සලුපිලි තිබුණත් මට ආරංචි වුණා මගේ පින්බර සැමියා මේ කසාවතක් දරාගෙන බොහෝම කටුක විදිහට රූක්ෂ ප්‍රතිපදාවක බණ භාවනා කරමින් වීරිය වඩනවා කියලා. එදා පටන් මම මේ විදිහේ මේ කසා කහ පැහැති වටිනාකමින් අඩු වස්ත්‍රයක් පොරෝගෙන මම ප්‍රතිපක්ති ගරුකව මගේ ජීවිතය ගත කරා. මම මේ මට මේ විදිහට රාජරාජ මහා අමාත්‍යවරුන්ගෙන් යෝජනාව. නමුත් මම ඒ කිසිම දෙයක් පිළිගත්තේ නැහැ. මගේ ස්වාමියා වෙනුවෙන් මම මගේ සීලය ආරක්ෂා කරගෙන ගුණධර්ම පුරාගෙන මේ විදිහට මේ පුංචි රාහුල පුතාවක් බලාගෙන ගුණධර්ම පුරාගෙන වැඩ හිටියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මගේ මේ ගුණ දකිනවා නම් ඒට ගරු කිරීමක් හැටියට උන්වහන්සේ මාසලට පැමිණීම පිණිස සිතක් පහළ වේවා කියලා සත්‍යක්‍රියාවක් කරා. ඒ සත්‍යක්‍රියාවත් සමගම බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙම ඒ පණවිඩය අරගෙන ගියපු කෙනා රජතුමාට මේක දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා පිය රජතුමනි යසෝදරාවට පණවිඩයක් යවන්න තථාගත බුදුරජාණන් වහන්සේ යසෝදරාව බලන්න වැඩම කරනවා කියලා. රජතුමා පණවිඩය ඇරියට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාත්‍රයේ පිය රජතුමාගේ අතට දීලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා නවත්තගත්තා. අනිත් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම නීගෝදාරාමයට පිටත් කරලා ඇරියා. ඇරලා සාරිපුත්ත මහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සමග යසෝදරාවගේ ඒ මාලිගාවේ ඒ කොටසට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ ටික දුරක් වැඩම කරලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ප්‍රකාශ කරනවා සාරිපුත්තේ මොග්ගල්ලාමේ මේ වෙලාවේ යසෝදරාව තථාගතයන් වහන්සේව දැක්කට පස්සේ දරා ගන්න බැරි වේදනාවකින් විලාප දෙමින් හඬන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේගේ සිරිපා බදාගෙන හඬා වැළපේ නමුත් මහණෙනි නුඹලා කිසිම කෙනෙක් අනේ මේ බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුලක් නේද මේ අල්ලගෙන අඩන්නේ කියලා ඒක වළක්වන්න උත්සාහයක් දරන්න එපා ඒක වළක්වන්න උත්සාහ කරන්න එපා කිව මහණෙනි යසෝදරාවගේ හිතේ තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ඒ සෙනෙහය ඒ ආදරය යම් දවසකේ හිතින් අයින් වෙනවා නම් ධර්මාවබෝධය ලැබීමෙන් පමණයි කියලා. යම් හේකින් වළක්වන්නට උත්සාහ කළොත් ඒ අවස්ථාවේ වේදනාව දරා ගන්න බැරුව පපුව පැලිලා මරණයටපත් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් වළක්වන්න උත්සාහ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාමරයට වැඩම කරන්න කලින්ම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරා. ඉල්ලීමක් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කරලා පණවන ලද ආසනයක් මත වැඩ හිටියට පස්සේ යසෝදරාව පුළුවන් තරම් උත්සාහයක් දැරුවා තමන්ගේ හිතේ ඇතිවිච්ච හැඟීම් වේදනාවන් යටපත් කරගෙන දරා ගන්න. නමුත් ටික වේලාවකින් ඒවා කිසිම දෙයක් පාලනය කරගන්න බැරුව ගියා. විලාප දෙමින් අඬන්න පටන් ගත්තා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන අඬලා අඬලා අඬලා එහෙම්ම කලන්ති දාලා ඇදගෙන වැටෙනවා. මේ විදිහට සිහි ආයමත් ඉපදුනාට පස්සේ තමන්ට සිහිය ඉපදිලා තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් ඇති වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ඡන්ද කින්දර ජාතකයෙන් ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කරලා ධර්මයේ ගැන සද්ධාාවක් ඇති කරවලා බුදුරජාණන් වහන්සේ ආයමන් නීග්‍රෝධාරාමයට වැඩම කළා. තුන්වෙනි දවසේ නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ පැවිදි කෙරෙව්වා. හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කරලා හත්වෙනි දවසේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ පිය රජතුමාගේ මාලිගාව ඉදිරියෙන් වැඩම කරනවා යසෝදරාව සඳළු තලයේ ඉඳන් බලාගෙන ඉඳලා තමන්ගේ පුතාට ඒ වෙනකොට වයස අවුරුදු කීයද? අවුරුදු 7යි. පුංචි රාහුල පුතාට කතා කරලා කියනවා පුතේ අර භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන සාන්ත ඉරියව්වෙන් වැඩම කරන්නේ ඔබේ පියාණන්. ඔබේ පියා සතු මහා වටිනා දායාදයක් තියෙනවා. ඒ දායාදේ ඉල්ල ගන්න කියලා. ඉතින් මේ පුංචි කුමාරයා බලාගෙන ඉඳලා මාලිගාවෙන් පහළට බැහැගෙන බැහැගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ පස්සෙන් දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලුණා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන නීග්‍රෝධාරාමේ කරා වැඩම කරා. උන්වහන්සේත් අර පුංචි රාහුල පුතාව අතින් අල්ලගෙන නීග්‍රෝධාරාමයට වැඩම කරා. මග දිගට රාහුල පුතා කියන්න පටන් ගත්තා. පියාණෙනි මට දායාදේ දෙන්න. මට දායාදේ දෙන්න කියලා. අම්මා කීවා කීවා පියාගෙන් ගිහිල්ලා දායාදේ ඉල්ලගෙන එන්න කියලා. බුදුරජාණන් වහන්සේ නීග්‍රෝ ධාරාමයට අරගෙන ගිහින් උන්වහන්සේ බුදු නුවණින් විමසලා බැලුවා මේ ලෝකයේ තුල දායාදයක් හැටියට දරුවෙකුට දෙන්න තියෙන අමරණීය දේ කුමක්ද? උන්වහන්සේට තේරුණා මේ ලෝකයේ අනික් සියල්ල නැසී වෙනසී යන දේවල්. මේ ඉපදීමින් මැරෙමින් යන සංසාර ගමන තුල මේ සංසාර දුකින් නිදහස් වෙන මාවතක් පෙන්වලා දෙන්න පුළුවන් නම් ඒක තමයි දෙන්න තියෙන උතුම්ම දායාදේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කරා. කතා කරලා කියා හිටියා සාරිපුත්තේ මේ රාහුල පුතාව පැවිදි කරන්න කියව. තථාගතයන් වහන්සේ සතු දායාදේ ලබා දෙන්න කිය. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි පුංචි රාහුල කුමාරයව පැවිදි බවට පත් කරේ. එතකොට රාහුල ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ හැටියට පත් වුණේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මේ විදිහට උතුම් පැවිදි බවට පත් වුණාට පස්සේ පුංචි රාහුල ආඳුරු පුදුමාකාර විදිහේ ශික්ෂණයක් ඇතුව හික්මීමකින් සංවර ජීවිතයක් ගත කළා. දවසක් පුංචි රාහුල හාමුදුරු සක්මන් කර කර ඉන්නවා දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටියා රාහුලේ ආනාපාන සති භාවනාව වඩන්න කියලා. ඉතින් මේ රාහුල හාමුදුරු දන්නේ නැහැ කොහොමද ආනාපාන සතිය වඩන්නේ. ඒ වෙනකොට අවුරුදු 6යි 7යි. 7යි. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටිය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මට ආනාපාන සතිය වඩන්න කියලා. කොහොමද ඊයව ආනාපාන සතිය වඩන්නේ? බුදුරජාණන් වහන්සේට තියෙනවා පුද්ගලයෙක් දිහා බලලා ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට ධර්මයේ දේශනා කිරීමේ දක්ෂතාවය. බුදුරජාණන් වහන්සේ බැලුවා පුංචි රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් කොයි විදිහටද වර්ධනය වෙලා තියෙන්නේ. ආනාපාන සති භාවනාව වගේ ගාම්භීර භාවනාවක් දියුණු කරන්න තරම් ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. ඒ වෙනකොට. බුදුරජාණන් වහන්සේ එකපාරට ආනාපාන සතිය දුන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලේ ඔබ මෛත්‍රී භාවනාව කරන්න කියලා. මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ගැන කියලා දුන්නා. ධාතු මනසිකාර භාවනාව ගැන කියලා දුන්නා. මේ විදිහට භාවනා ක්‍රම කීපයක් කියලා දීලා අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ භාවනා ටිකින් පිටිපස්සේ පස්සේ මේවා ටිකක් දියුණු කරලා ඊට පස්සේ ආනාපාන සතිය වඩන්න කියලා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරා. ඒ වගේම සංයුක්ත නිකායේ තියෙන රාහුල සංයුක්තේ කියලා පුංචි රාහුල ආන්දරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා විශාල ප්‍රමාණයක්. ටිකෙන් ටික ටිකෙන් ටික ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් බල බලා ටිකෙන් ටික ඉන්ද්‍රියන් වර්ධනය වෙන විදිහට ධර්ම කරුණු කියලා දෙමින් ධර්මයෙන් දැනුවත් කරා. ඉතින් මේ විදිහට කාලයක් යද්දී ටිකෙන් ටික ටිකෙන් ටික වයසින් මෝකුරා යද්දී පුංචි රාහුල ස්වාමීන් වහන්සේ තුල ඉන්ද්‍රිය ධර්මයන් ටිකෙන් ටික තියුණු විදිහට වර්ධනය වෙන්න පටන් ගත්තා. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නූර ජීතවනාරාමේ වැඩ ඉන්නේ නැද්දී උන්වහන්සේ භාවනාවෙන් නැකිතලා පුංචි රාහුල ස්වාමීන් වහන්සේ දිහා බැලුවා රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් දැන් ධර්මාවබෝධයට සුදුසු විදිහට දියුණු වෙලාද කියලා අන්නේ විදිහට බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව තමයි අද අපි කතා කරන්නේ. මේ දේශනාවේ නම රාහුලවාද සූත්‍රය. රාහුල ස්වාමීන් වහන්සේට අරහත් ඵලයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ බුදු මුවින් වදාළ බුද්ධ දේශනාව තමයි අද අපි කතා කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් නැගිටලා මහා කරුණා සමාපත්තියෙන් උන්වහන්සේ ලෝකෙ දිහා බලද්දී රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රී ධර්මයන් දිහා බැලුවා. බලද්දි බුදුරජාණන් වහන්සේ දැක්කා රාහුල ස්වාමීන් වහන්සේට දැන්නම් ධර්මය අවබෝධ කිරීම පිණිස දියුණු වූ තියුණු ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේට ඉන්ද්‍රිය ධර්මයන් තවත් තියුණු බවට පත් වෙලා පරිපූර්ණත්වයට පත් වීම පිණිස සුදුසු ධර්ම දේශනාවක් අද තථාගතයන් වහන්සේ දේශනා කළ යුතුයි කියන සිතුවිල්ල බුදුරජාණන් වහන්සේට ඇති වුණා. එදා බුදුරජාණන් වහන්සේ නගරී පිණ්ඩපාති වැඩම කරලා හවස් සරුයි රාහුල ස්වාමීන් වහන්සේ ළඟට පැමිණිය. ඇවිල්ල කියන රාහුල ස්වාමීන් වහන්සේ කියන රාහුලයේ නිසීදනය ගන්න කිය. නිසීදනය කියන්නේ ඉඳ ගන්න බිම එළන පත්කඩේ කියලා කියන බිම එළන පුංචි පත්කඩයක් තියෙන නිසීදනේ කියන්නේ ඒ කෙල්ල තමයි බිමින් ඉඳගන්නේ. නිසීදනේ අතට ගන්න. නිසීදනේ අරගෙන තථාගතයන් වහන්සේ පිටුපසින් වැඩම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමෙන් එළියට වැඩම කරලා සවැත් නුවර තියෙනවා ඊටාම ලස්සන වනාන්තරයක් අන්ද වනේ කියලා කියන්නේ මේ අන්දවණේ කරා බුදුරජාණන් වහන්සේ වැඩම කරා. බලන්න manuss ලෝකේ වෙන කිසිම කෙනෙක් මේ සිදුවීම දන්නේ නැහැ. අද මේ වගේ ආශ්චර්යමත් සිදුවීමක් ලෝකෙ සිද්ධ වෙනවා කියලා. නමුත් දිව්‍ය ලෝකවල දෙවිවරු දන්නවා. දෙවිවරු ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. අද බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේව අරහත්ත්වයේ පිණිස හික්මවනවා කියලා දෙවිවරු දිව්‍ය ලෝකවල ප්‍රීතිഘോഷා කරන්න පටන් ගත්තා. ඉතින් එදා මේ දෙවිවරු යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවරතිය බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම මේ විදිහට අවිහ අතප්ප සුදස්ස සුදස්ස යකනිටා කියන අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම දෙව්බඹුන් ප්‍රීතිගෝසා කරමින් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක අන්ද වනයේට වැඩම කරද්දී ඒ මුළු වනාන්තරේම අතුරු සිදුරු නැතුව දෙවිවරුන් පිරී පිරී ගිහින් හිටියා මේ සිදුවීම සියසින් දැක ගන්න. දෙවිවරුන්ගේ ඇස් වලින් දැකගෙන ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස දෙවිවරුන් මුළු අන්ද වනයේ පුරා පිරීලා ඉතිරලා ගිහින් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක මේ මහා වනාන්තරයට වැඩම කරලා හොඳට අතුපතර විහිදිච්ච ගස් සෙවණක් යට බුදුරජාණන් වහන්සේ ආසනයක් සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර පත්‍රේ ලාගෙන බුදුරජාණන් වහන්සේ ළඟින්ම වැඩ සිටිය. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දිහා බලලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා රාහුල ඔබ තථාගතයන් වහන්සේ මේ ආන ප්‍රශ්නවලට හොඳට නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරී යෙදෙමින් පිළිතුරු දෙන්න ඕන කියලා. කියලා බුදුරජාණන් වහන්සේ ආනව රාහුලය මේ ඇස නිත්‍යයිද අනිත්‍යයිද කියලා හැව. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා බැලුවා. ඇත්තටම මගේ ඇහැ නිත්‍යයිද බලද්දි දැක්කා නිත්‍යයි කියලා ගන්න දෙයක් නෑ පස් වෙලා යන දේවල් දිය වෙලා යන දේවල් කුණු වෙලා යන දේවල් උණුසුමට එකතු වෙන දේවල් ජීවත් වෙලා ඉන්නේද්දි බවා ලෙඩ රෝග වලින් ජරාවටපත් වෙනවා සමහර ජීවත් වෙලා ඉන්නේද්දි මැස් කුණු වෙනවා ඇස් අයින් කරලා ප්ලාස්ටික් ඇස් දානවා සමහර මේ විදිහට නැසී වෙනසී යන්නේ ස්වාමීනි මේ ඇස අනිත්‍යයි කියලා පිළිතුරු දුන්නා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා රාහුලය ඇසට පේන රූප නිට්ටියද අනිත්‍යද? රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා බැලුවා. ඇස අනිත්‍යයි නම් ඇසට පේන්නේ බාහිර ලෝකේ තියෙන රූප. ඒව නිට්ටියද? එකින් එක එකින් එක නුවණින් විමස විමස බලද්දී නිට්ටයයි කියලා දෙයක් ලෝකේ නැහැ. හේතු නිසා හටගත් යමක් ඇද්ද? ඒ සියල්ලම ඇසට පේන සියලු රූපයන් අනිත්‍යයි. ස්වාමීනි අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් රාහුල මේ ඇසේ හටගන්නවා විඥානය. මේ විඥානයේ නිට්ටියද අනිත්‍යද? රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා බැලුවා. රූප දැනගන්නේ විඥානය. විඥානය කියන්නේ දැන ගැනීම. විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියන්නේ. ඇහෙන් රූප දැනගන්නවා. කනින් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස, කයෙන් පහස, මනසින් අරමුණ. එතකොට මේ ඇහි හටගන්න විඥානය අනිත්‍යයි. ස්වාමීනි අනිත්‍යයි. විඥානයේ අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ආනෝ රාහුල එතකොට ඇසේ ස්පර්ශය නිට්ටයයිද අනිත්‍යයිද රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා බැලුවා ඇසත් අනිත්‍යයි නම් ඇසට පේන රූපත් අනිත්‍යයි නම් ඇසේ විඥානයත් අනිත්‍යයි නම් අනිත්‍ය වූ කරුණු තුනක එකතු වීමට තමයි ස්පර්ශය කියන්නේ. එතකොට අනිත්‍ය කරුණු තුනක් එකතු වුණාට පස්සේ ඒක නිට්ටය වෙනවද? නෑ. ස්වාමීනි ඇසේ ස්පර්ශයත් අනිත්‍යයි කියලා පිළිතුරු දුන්නා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන රාහුලය හොඳට බලන්න කිව්ව ඇහැ දිහා. ඔය ඇසේ ස්පර්ශය නිසා විඳීම් ඇතිවනවා සැප දුක් උපේක්ෂා විඳීම්. ඇසේ ස්පර්ශය නිසාම හඳුනා ගැනීම ඇති වෙනවා. ඇසේ ස්පර්ශය නිසා චේතනා පහළ වෙනවා. මේවා නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහුවා. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට තමන්ගේ ඇස තුළ යෝනිසෝ මනසිකාරයේ යෙදමින් බලනවා. එතකොට අනිත්‍ය වූ කරුණු තුනක් එකතු වීම තමයි ඇසේ ස්පර්ශය. ඇසත් රූපයත් විඥානයයි. එතකොට ඇහත් අනිත්‍ය නම් ඇසේ ස්පර්ශයත් අනිත්‍ය නම් ඇහි රූපයි විඥාන ඔක්කොම අනිත්‍ය නම් මේ අනිත්‍ය කරුණු තුනක් එකතු වීම ඒ කියන්නේ ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විදී හඳුනා ගැනීම චේතනා ඒවා නිට්ටයද ඒවත් අනිත්‍යයි. ස්වාමීනි අනිත්‍යයි කියලා පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් රාහුල ඒක දුකක්ද සැපක්ද කියලා ඇහුවා. ස්වාමීනි යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියලා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් මේක මම මගේ මගේ ආත්මය කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමක් අනිත්‍යයි නම් දුකයි නම් මේක මම කියලා කරන් තියාගන්න බෑ කියලා. මගේ මගේ ආත්මය කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රශ්න අහලා ඊළඟට ආනෝ රාහුලය දැන් ඔබ මේකටත් උත්තර දෙන්න. හොඳට නුවණින් විමසන්න කීවා. කන අනිත් නිට්ටයයිද අනිත්‍යයිද කියලා. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසනවා තමන්ගේ කන දිහා. බැලුව මේ කන හටගෙන තියෙන්නේ නාම රූප පත්‍යා සලායතන. නාම රූපයෙන් හටගත් ආයතනය. කනේ තියෙන පුරු වෙලා යන දේවල්, දිය වෙලා යන දේවල්, පස් වෙන දේවල්, සතර මහා ධාතුන් හටගත් කන. නොයේක් ලෙඩ රෝග හැදෙනවා, ජරා ජීර්ණයටපත් වෙනවා. ජීවත් වෙලා ඉන්නේ නැද්දිම කන් ඇහෙන්නේ නැතුව යනවා. ස්වාමීනි අනිත්‍යයි කියලා පිළිතුරු දුන්නා. ඊළඟට අහනවා එහෙනම් රාහුල කනට ඇහෙන ශබ්ද නිට්ටයයිද අනිත්‍යයිද? හොඳට විමසලා විමසලා බැලුවා. කිසිම සද්දයක් නිට්ටය වෙච්ච දෙයක් නෑ. අනිත්‍යයි කියලා පිළිතුරු දුන්නා. එහෙනම් රාහුල කනේ හටගන්න විඥානය නිට්ටයද අනිත්‍යද කියලා. ස්වාමීනි අනිත්‍යයි කියලා. එහෙනම් මේකටත් උත්තර දෙන්න කියලා. කනයි සද්දයයි විඥානයයි එකතු වීමයි කනේ ස්පර්ශය. රාහුල කනේ ස්පර්ශය නිට්ටි දනිට්ටි දැන. නිට්ටයයි දනිට්ටයයි. අනිත්‍යයි. ඒතකොට කනත් අනිත්‍ය නම් කනට ඇහෙන ශබ්දයත් අනිත්‍ය නම් කනේ විඥානයත් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ කරුණු තුනේම එකතු වීමයි කනේ ස්පර්ශය. එහෙනම් ඒකත් අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන රාහුල මේ අනිත්‍ය වූ කණේ ස්පර්ශය නිසා කන තුල සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. හඳුනා ගැනීම ඇති වෙනවා. චේතනා පහළ වෙනවා. මේවා නිට්ටි අනිත්‍යද? දැන් කනත් අනිත්‍යයි නා. කනේ හට ගන්න ශබ්ද, කනේ විඥානේ, කනේ ස්පර්ශය, වේදනා, සංඥා, චේතන මේ ඔක්කොම අනිත්‍යයි නං. යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද ඇහුවා. ස්වාමීනි යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියලා. යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක මම මාගේ මගේ ආත්මය කියලා. Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන් දැවුවා. හොඳට නුවණින් විමසලා විමසලා බැලුවා. ස්වාමීනි යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක මම කියලා කොහොමවත් මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා. මගේ කියලා මට ඕන විදිහට තියාගන්නත් බෑ කියලා. මගේ ආත්මය කියලා දෙයක් ඒ තුල නෑ කියලා. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ දිහා බලනවා. ටිකෙන් ටික ටිකෙන් ටික මේ ප්‍රශ්න අහගෙන අහගෙන යද්දී ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වෙලා ප්‍රඥාව වැඩෙනවා. රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා එහෙනම් රාහුල ඔබ මේකටත් හොඳට නුවණින් විමසලා උත්තර දෙන්න. මේ නාසය නිට්ටයයිද අනිත්‍යයිද කියලා. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා බලනවා තමන්ගේ නාසය දිහා. නාම රූප නිසා හටගත් ආයතනය. නාසයත් අනිත්‍යයි. ජීවත් වෙලා ඉන්නේද්දිත් ලෙඩ රෝග හැදිලා නොයේක් විදියට ජරා ජීර්ණ වෙලා යනවා. ගඳ සුවඳ තේරෙන්නේ නැති මට්ටමට ජරා ජීර්ණ වෙනවා. ස්වාමීනි අනිත්‍යයි කියලා උත්තර දුන්නා. යමක් අනිත් ඊළඟට අහනවා නාසයට දැනෙන ගඳ සුවඳ රාහුල නිත්‍යද අනිත්‍යද? ස්වාමීනි ගඳ සුවඳත් අනිත්‍යයි කියලා. නාසයේ හටගන්න විඥානේ නිත්‍යයිද අනිත්‍යයිද? විඥානයත් අනිත්‍යයි කියලා. දැන් මේ ප්‍රශ්න අහන රටාව හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊළඟට අහනවා නාසී ස්පර්ශේ නිට්ටයයි දනිත්‍යයි. රාහුල ස්වාමීන් වහන්සේ නුවණින් විමසනවා නාසයත් අනිත්‍ය නම් නාසීට දැනෙන ගඳ සුවඳත් අනිත්‍ය නම් නාසී විඥානයත් අනිත්‍ය නම් මේ අනිත්‍ය කරුණු තුනේම එකතුවයි නාසී ස්පර්ශය. එහෙනම් ඒකත් අනිත්‍යමයි ස්වාමීනි අනිත්‍යයි කියලා උත්තර දුන්න. කියන්නම් වාරේ නෙමෙයි නුවණින් විමස විමස උත්තර දෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන රාහුල මේ නාසී ස්පර්ශය නිසා නාසය තුල සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. ඊට අනුව චේතනා පහළ වෙනවා. මේවා නිට්ටයයි අනිත්‍යයි දැක්ක. හොඳට නුවණින් විමසලා උත්තර දුන්න ස්වාමීනි අනිත්‍යයි කිය. බුදුරජාණන් වහන්සේ ආනෝ රාහුලේ යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද ස්වාමීනි යමක් අනිත්‍යයි නම් ඒක දුකක් කියව. කොහොමවත් අනිත්‍ය දේ සැපක් නෑ කිය. ඒක දුකක්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනෝ රාහුල යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම කියලා හෝ මේක මාගේ කියලා හෝ මේ මගේ ආත්මයයි කියලා Tamanට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් දැනුවා. රාහුල ස්වාමීන් වහන්සේ නුවණින් විමසලා විමසලා කියනවා නේ ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක මම මාගේ මගේ ආත්මය කියලා පවත්වන්න බෑ කියලා. ඒක අනිත්‍යමයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල මේ දිව නিত্যද අනිත්‍යද? රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා බලනවා දිවේ ඇත්ත ස්වභාවය. දිව අනිත්‍යයි. ජරා ජීර්ණ බවටපත් වෙන නොයේ ජීවත් වෙලා ඉන්න නැතිනම් බලන්න ලුණු ඇඹුල් තේරෙන්නේ නැති මට්ටමට කුණු වෙනවා තමයි. සමහරුගේ උගුරු දණ්ඩෙන් කපලා බට දාලා තමයි කෑම බීම දෙන්නේ දිය කරලා. දිවේ නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. මේ විදිහට ජරා ජීර්ණ වලටපත් වෙලා යනවා. මේ විදිහට අනිත්‍ය වෙලා යනවා දිව. රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා ස්වාමීනි මේ දිව අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ අහන රාහුල. එතකොට මේ දිවට දැනෙන රසය නිට්ටයද අනිත්‍යද? දිවට දැනෙන රසයත් අනිත්‍යයි. එතකොට දිවේ හටගන්න විඥානය නිට්ටයයිද අනිත්‍යයිද? දිවේ හටගන්න විඥානයත් අනිත්‍යයි. ඊළඟට අහනවා රාහුල දිවේ ස්පර්ශය නිට්ටයද අනිත්‍යද ඇහුවා. එතකොට දිවත් අනිත්‍ය නම් රසයත් අනිත්‍ය නම් දිවේ හටගන්න විඥානයත් අනිත්‍ය නම් ඒ තුනේම එකතුව තමයි දිවේ ස්පර්ශය. ස්වාමීනි අනිත්‍යයි කියලා. අනිත්‍ය වූ කර්ම තුනක එකතුව දිවේ ස්පර්ශයකත් අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන රාහුල හොඳට නුවණින් විමසන්න කියලා. දිවේ ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා වේදනා ඇති වෙනවා දිව තුල. දිවෙන් ඇති වෙන රස හඳුනා ගන්නවා. ඒක තමයි දිවේ ඇති වෙන සංඥාව. ඒ හඳුනා ගන්න රසයට අනුව චේතනා පහළ වෙනවා. සංස්කාරය මේවා නිත්‍යයිද අනිත්‍යයිද කියලා ඇහුවා. ස්වාමීනි අනිත්‍යයි කිව නුවණින් විමසලා. බුදුරජාණන් වහන්සේ ආන රාහුල යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා විමසලා කියන ස්වාමීනි යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. ඒකාන්තයෙන්ම දුකයි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක මම මාගේ මගේ ආත්මය කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන් දැන්. ස්වාමීනි යමක් අනිත්‍යයි නම් දුකයි නම් මේක මම මගේ මගේ ආත්මය කියලා නම් තියාගන්න බෑ කියලා. කානිත්‍යමයි කියව නැසී වෙනසී යන දෙයක්. දැන් බලන්න මේ ආයතන තුල ඇසේ හටගන්න පංච උපාදානස්කන්ධයෙන් නුවණින් විමසන හැටි කියලා දෙනවා. කනේ හටගන්න පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දකින හැටි සිහි කරන හැටි කියලා දෙනවා. නාසය තුල හැදෙනව පංච උපාදානස්කන්ධය. ඒක අනිත්‍ය අනුව බලන ක්‍රමය කියලා දෙනවා. දිවේ හටගන්න පංච උපාදානස්කන්ධේ අනිත්‍ය අනුව බලන හැටි කියලා දෙනවා. කාටද මේ කියලා දෙන්නේ? තමන්ගේ පුතා. උතුම් පැවිදි බවට පත්වෙච්ච පුංචි රාහුල කුමාරයාට කියලා දෙනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන හැටි. අන්න තමන් සතු දායාදයේ සැබෑ දායාදේ දෙන්න බුදුරජාණන් වහන්සේ මහන්සි ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනෝ රාහුල ඔබ හොඳට නුවණින් විමසලා මේකටත් උත්තර දෙන්න දැන් මේ කියන ධර්ම කරුණු රාහුල ස්වාමීන් වහන්සේ විතර දහගෙන නුවණින් විමසන්නේ. නෑ. භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා දෙවිවරු මුළු අන්දවනේ පුරා පිරී පිරී ගිහින් වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහගෙන නුවණින් විමස විමස බලනවා. රාහුල ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා රාහුලය මේ කය නිට්ටයයිද අනිත්‍යයිද කියලා. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට බලන මේ කය ඇත්ත ස්වභාවය. බලන්න මේ කය කේස් ලොම් නියගත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදව තාක්මා බඩදිව පෙනහල් අසූචි හිස්මොල මේවෙන් හැදිච්ච මේ ශරීරයේ කුණු වෙලා පස් වෙලා යන දේවල් ඔක්කොම පස් වෙලා යනවා ඊළඟට මේ ශරීරයේ තියෙනවා පිත සෙම සැරව ලේ දහඩි කඳුළු උරුළු තෙල් මුත්‍ර කෙල සොටු සඳ මිදුළු දිය වෙලා යන දේවල් වැගිරිලා යන දේවල් ඒවා වැගිරිලා යනවා උණුසුමක් තියෙනවා අපි කන බොන කෑම බීම දිරවන්නේ උණුසුමේ ශාරීරියේ දවසින් දවස දිරවලා වයසට යන්නේ උණුසුමේ කය දවන්නේ උණුසුමේ කය තවනවා උණක් හැදුනට පස්සේ ඇඟ රත් වෙලා රත් වෙනවා. මේ ඔක්කොම වෙන්නේ තේජෝ ධාතුව නිසා. ඒකත් අනිත්‍යයි. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වායෝ ධාතුව. ඉක්ක වැටෙනවා උගුරට එනවා පසුපසෙ පිට වෙනවා. වටපිට බලන්න අවයව සොලවන්න උපකාර වෙන්නේ වායෝ ධාතුව. ලේ ධාතු මේ සත් නහරවැල් තුල මේවා ගමන් කරන්නේ වායෝ ධාතුව තුරින්. කුසී පිරිච්ච වායෝ ධාතුවක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස කරන්නේ වායෝ ධාතුව. මේ ඔක්කොම අනිත්‍යයි. හොඳට නුවණින් විමස විමස බැලුවා ශාරීරිය තුල කොටසෙන් කොටස කොටසෙන් කොටස බැලුවත් මේ කෑල්ල නිට්ටයයි කියලා ගන්න පුළුවන් අල්ප මාත්‍ර දෙයක්වත් ශාරීරිය තුලට මේ ශාරීරියේ සෑම දෙයක්ම නැසී වෙනසී යන කුණු වෙලාද යන දේවල් ජීවත් වෙලා ඉන්නද්දිත් ලෙඩ රෝග හැදිලා කොයි තරම් දේවල් කුඩු වෙවි යනවා. අපි ජීවත් වෙලා ඉන්නද්දි අපේ ඔළුවේ කෙස් කොච්චර පස් වෙලා යනවද? කොණ්ඩේ කප කපා විසි කරන විසි කරන මේ වෙනකොට දැන් බලන්න අවුරුදු 50ක් විතර වෙච්ච කෙනෙක් සමහර ඔබේ බරටත් වැඩිය ඔබ කොණ්ඩේ කපලා විසි කරලා ඇති. කොච්චර පස් වෙලා ගියාද? දැන් තියෙනවද ඒක හොයාගන්න? පොළොව හාරලා බැලුවත් ඒක ඉස්කොට නෑ. දැන් තියෙන්නේ පස් විතරයි. ඔබේ කටේ ආපු දත් කොච්චර ගැලවෙන්න ගැලවෙන ඒවා විසි කරාද? දැන් මේ වෙනකොට ඒවා පස් විතරයි. කොයිතරම් ඔබ ශරීරයෙන් හුස්ම ගත්තා කොච්චර හුස්ම හෙලන ඒවා පොළොවට පස් වායෝ ධාතුවත් එක්ක විසිරීලා ගියා. කොයිතරම් කෙල ගැහුවා. හොටු සූරලා විසි කරා, සෙම විසි කරා මේ ශරීරේ හැදෙන දේවල්. තුවාල වුණාට පස්සේ ඔබේ ශරීරයේ ලේ ගලාගෙන ගියා. කොයි තරම් ඔබ මල මුත්‍ර පහ කරා. කොච්චර ඔබේ ශරීරයේ කොටස් පස්වී පස්වී යනවද? සමහරු ජීවත් වෙලා ඉන්නේ නැද්දි ශරීරයේ කොටස් කුණු වෙනවා. අංශ භාගය වගේ රෝග හැදිලා පැත්තක් මැරෙනවා. සමහරුන්ගේ අතපය කපලා අයින් කරන්න වෙනවා. ලිඩ රෝග හැදිලා ශරීරයේ කොටස් කුණු වෙවි කුණු වෙවි උඩට එනවා. අතපය කපලා විචි කරනවා. ඒව තැන් තැන් වල කුණු වෙලා යනවා. එතකොට ජීවත් වෙලා ඉන්නේ නැතිත් මේවා කුණු වෙලා නැසී වෙනසී යන දේවල්. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා ස්වාමීනි මේ ශරීරය අනිත්‍යයි මේ කය අනිත්‍යයි කියලා උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ ආන රාහුල මේ කයට දැනෙන පහස නිට්ටියද අනිත්‍යද? හොඳට නුවණින් විමසලා බලලා ස්වාමීනි පහස අනිත්‍යයි කියලා. මේ පහස දැනගන්නේ විඥානේ. ස්වාම අහනව රාහුල කයේ හටගන්න විඥානේ නිට්ටයද අනිත්‍යද කියලා. හොඳට නුවණින් විමස විමස බලමු. ස්වාමීනි අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල කයේ ස්පර්ශය නිට්ටියද අනිත්‍යද? රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසනවා කයේ ස්පර්ශය. කයයි පහසයි විඥානයයි එකතු වීමට කියනවා කයේ ස්පර්ශය කියලා. එතකොට කයත් අනිත්‍ය නං. පහසත් අනිත්‍ය නං. කයේ විඥානයත් අනිත්‍ය නං. ස්පර්ශය නිට්ටයයිද? නෑ. ස්පර්ශය අනිත්‍යමයි. ස්වාමීනි ඒකාන්තේම අනිත්‍යයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන රාහුල ඔය කයි ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. පහස හඳුනා ගන්නවා. හඳුන ගන්න පහසට අනුව චේතනා පහල කරනවා. මේවා නිට්ටයයිද අනිත්‍යයිද කියලා. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා විමසලා කියන ස්වාමීනි අනිත්‍යයි කිය. බුදුරජාණන් වහන්සේ අහන රාහුල එහෙනම් මේකටත් උත්තර දෙන්න. යමක් අනිත්‍යයි නම් ඒක දුකක්ද සැපක්ද කියලා ඇහුවා. ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුකක්මයි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක මම මාගේ මගේ ආත්මය කියලා පවත්වන්න පුළුවන්ද කියලා ඇහුවා. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා විමසලා විමසලා බලලා කියන ස්වාමීනි යමක් අනිත්‍යයි නම් දුකයි නම් මේක මම මාගේ මගේ ආත්මය කියලා නම් පවත්වන්න බෑ කියන. ඒක ඒකාන්තේම අනිත්‍යයි නැසී වෙනසී යන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් දකින්න රාහුල ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණත්වයට පත් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ඔබ මේකටත් උත්තර දෙන්න කියලා. මේ මනස නැමති ආයතනයත් නිත්‍ය දනිත්‍ය. හොඳට විමසලා බලමු. ස්වාමීනි අනිත්‍යයි. මනසේ ඇති වෙන අරමුණු මොනවද මනසේ අරමුණු හැටියට තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මනස කියන ආයතනේ අනුභව කරන්නේ ඇහැට පේන්නේ බාහිර ලෝකේ රූප. කනට ඇහෙනවා බාහිර ලෝකේ ශබ්ද. නාසයට දැනෙනවා බාහිර ලෝකේ ගඳ සුවඳ. දිවට දැනෙනවා බාහිර ලෝකේ අපි කන බොන රසය. කයට දැනෙනවා බාහිර ලෝකේ මේ පහස. සීතල උණුසුම සීනිඳු මේ පහස දැනෙනවා කයට. මනස අනුභව කරන්නේ ඔන්න ওই ටික කියව. ඇහෙන් ගන්න රූප අනුභව කරන්නේ මනසයි. කනට ඇහෙන ශබ්දය අනුභව කරන්නේ මනස. නාසයට දැනෙන ගඳ සුවඳ අනුභව කරන්නේ මනස. දිවට දැනෙන රසය අනුභව කරන්නේ මනස. කයට දැනෙන පහස අනුභව කරන්නේ මනස. එතකොට මනසේ අරමුණු හැටියට නිතර නිතර වැඩ කරන්නේ අපි ඒව ඔස්සේ තමයි මනස තුල ගොඩ නගන්නේ. මනෝ ලෝකයන් ගොඩනගාගෙන නොයෙක් විදිහේ අරමුණු තුල අපි පැටලි පැටලි හිත හිතා ගමන් කරන්නේ අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගොඩනගා ගන්න ලෝකී තුල තමයි. බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නෙට රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා විමසලා උත්තර දෙන ස්වාමීනි මනසට දැනෙන අරමුණුත් අනිත්‍යයි. රාහුල එනම් මනසේ විඥානේ නිට්ටිද අනිත්‍යද? ස්වාමීනි ඒකත් අනිත්‍යමයි. ඊළඟට අහනවා රාහුල මනසේ ස්පර්ශය නිට්ටයයි අනිත්‍යයි දැවුවා. රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා විමසලා ඉන්තරගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මනසේ ස්පර්ශය කියන්නේ මොනවද? මනසයි අරමුණුයි විඥානයයි තුනම එකතු වීම. එතකොට මනසත් අනිත්‍යයි නං. අරමුණුත් අනිත්‍ය නං. මනසේ විඥානයත් අනිත්‍යයි නං. මනසේ ස්පර්ශය අනිත්‍යමයි. අනිත්‍ය කර්ම තුනක එකතු. බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙන ස්වාමීනි මනසේ ස්පර්ශයත් ඒකාන්තේම අනිත්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන රාහුල මේ මනසේ ස්පර්ශය නිසා විඳින් සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා හඳුනා ගැනීම ඇති වෙනවා අරමුණු හඳුන ගන්නවා ඊළඟට හඳුන ගන්න අරමුණු වලට අනුව මනසේ චේතනා පහළ වෙනවා මේ විදිහට තමයි මනස තුල පංච උපාදානස්කන්ධය හැදෙන්නේ මේවා නිට්ටයද අනිත්‍යද හැමෝම රාහුල ස්වාමීන් වහන්සේ හොඳට නුවණින් විමසලා උත්තර දුන ස්වාමීනි අනිත්‍යයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනවා රාහුල යමක් අනිත්‍යයි නම් ඒක දුකක්ද සැපක්ද? ස්වාමීනි ඒකාන්තෙම දුකයි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක මම මාගේ මගේ ආත්මය කියලා තියාගන්න පුළුවන් දැන්. බුද්ධට විමසලා විමසලා බැලුවා. පුළුවන්ද? පුළුවන් නම් දැන් මනස තුල මම මාගේ කියලා තියාගන්න පුළුවන් නම් අපි කවුරුවත් මනසින් දුක් විඳිනවද? නෑ. අපි මනස් අපි මේ කොයිතරම් මනසෙන් අපි පසුතැවෙනවද? කොයිතරම් මනසෙන් දුක් විඳිනවද? කොයිතරම් මනසෙන් අපි කඩා වැටෙනවද? මේ ඔක්කොම ඊළඟට මානසික රෝග හැදෙනවා. පිස්සු හැදෙනවා. සිහි විකල් වෙනවා. සිහිය මුලා වෙනවා. මෙච්චර මානසික පීඩාව විඳින්නේ මනස අනිත්‍ය නිසායි. නිට්ටයයි නම් Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන්. ආ මට ඕවා මතක් වෙන්න එපා. මට සතුට විතරයි මගේ මනසේ තියෙන්න ඕනේ. නමුත් එහෙම අපිට ඉන්න බෑ. ඒකට හේතුව මනස අනිත්‍යයි. ස්වාමීනි මම මගේ මාගේ ආත්මය කියලා තියාගන්න බෑ කියලා. මේ විදිහට කරුණෙන් කරුණ කරුණෙන් කරුණ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය තුල පංච උපාදානස්කන්ධයේම හැදෙන ආකාරය ඒවේ අනිත්‍ය බව දුකට අයිති බව මම මගේ මගේ ආත්මය කියලා පවත්වන්න බැරි ස්වභාවයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ කින් එක කින් එක රාහුල ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහගෙන අහගෙන ගියා. මෙහෙන් කියනවා රාහුල ඔබ මේ විදිහට ඇස ගැන දකිනවා නම් මේ විදිහට ඇසේ හටගන්න පංච උපාදානස්කන්ධයම සිහි කරනවා නම් ඔබ ඒකාන්තයෙන් ඇස කෙරෙහි කලකිරෙනවා ඇස කෙරේ කලකිරුණට පස්සේ නිබ්බින්දම් විරජ්ජති. ඇස කෙරෙහි විරාගය ඇති වෙන නොයල්ම ඇති වෙනවා. විරාගා විමුච්ඡති. එතකොට ඔබේ හිතේ ඇස කෙරෙහි යම් තණ්හාවක් ඇල්මක් තිබුණා නම් එයින් ඔබේ හිත නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්ත පිටි ඥානං හෝති. මගේ හිත මේ ඇස කෙරෙහි තිබිච්ච තණ්හාවෙන් නිදහස් වුණා කියන අවබෝධය ඇති වෙනවා. රාහුල ওই විදිහටම ඇසට පේන රූපය කෙරෙහි කලකිරුණා නම් අනිත්‍යයි කියලා දැකලා ඔබ ඒකට ඇලෙන්නේ නොඇලෙනකොට ඒකෙන් හිත නිදහස් වෙනවා. නිදහස් වෙනකොට ඒ කෙරෙහි තියෙන තණ්හාව නැති වෙලා යනවා. ওই විදිහටම දකින්න කිව්ව ඇහැ තුල තියෙන පංච උපාදානස්කන්ධය ගැන. කනේ තියෙන පංච උපාදානස්කන්ධය ගැන ওই විදිහට සිහි කරන්න කියනවා. නාසය තුල තියෙන පංච උපාදානස්කන්ධය ගැන සිහි කරන්න කියනවා. දිවේ තියෙන පංච උපාදානස්කන්ධය සිහි කරන්න කියනවා. කයේ තියෙන පංච උපාදානස්කන්ධය, මනසේ තියෙන පංච උපාදානස්කන්ධය ගැන මේ විදිහට මේ කනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරානම් නිබ්බින්දති. ඒ කෙරෙහි ඇලෙන්නේ නැහැ. අවබෝධයෙන් යුක්ත කලකිරීමකටපත් වෙනවා. නිබ්බින්දං විරජ්‍යති. විරාගය කියන්නේ නොඇල්මක් ඇති වෙනවා. එතකොට ඇහි හටගන්න පංච උපාදානස්කන්ධයට ඇලෙන්නෙත් නැහැ. කනේ හටගන්න පංච උපාදානස්කන්ධයට ඇලෙන්නෙත් නැහැ. නාසයේ හටගන්න පංච උපාදානස්කන්ධයට ඇලෙන්නෙත් නැහැ. දිවේ හටගන්න පංච උපාදානස්කන්ධයට ඇලෙන්නෙත් නැහැ. කයේ හටගන්න පංච උපාදානස්කන්ධයට ඇලෙන්නෙත් නැහැ. මනසේ හටගන්න පංච උපාදානස්කන්ධයට හැලෙන්නේ විරජ්‍යති. නොඇලෙනකොට විරාගයෙන් නොඇලී ඉන්නකොට විරාගා විමුච්ඡති. ඒයින් හිත නිදහස් වෙනවා. අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ රාහුල විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. මගේ හිත මේ ආයතන 6 තුල හටගන්න පංච උපාදානස්කන්ධයෙන්ම නිදහස් වුණා කියන අවබෝධඥානය ඇති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ රාහුල අන්නේ විදිහට අවබෝධඥානය ඇති වුණා නම් කීනා જાති ආයමත් ඒ කෙනාට මේ ඉපදී ඉපදී යන සංසාරයේ තුර ඉපදීමක් නම් නැහැ කියලා. උසිතම් භ්‍රමචර්යයන් එයා මේ නිවන් මඟ ගමන් කරලා අවසන් කරනවා කියලා. කතං කරණියන් එයාට ආයි කළ යුතු දෙයක් නැහැ කිව්වා මේ නිවන් මගේ ආයෙමත් කරන්න දෙයක් නැහැ කිව්වා. නාපරං ඉත්තත්ථාය ඇති පජානාති. මට තවත් නිවන් අවබෝධය පිණිස කරන්න දෙයක් නැහැ කියන අවබෝධය ඇති වෙනවාමයි කිව්වා. ඉතින් මේ විදිහට කරුණු දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වෙලාවේ රාහුල ස්වාමීන් වහන්සේගේ හිත බුදුරජාණන් වහන්සේ කියපු ධර්ම කරුණු හොඳට වන්දනා කරගෙන අහගෙන කරුණෙන් කරුණ කරුණෙන් කරුණ නුවණින් විමසගෙන විමසගෙන හිටියා. රාහුල ස්වාමීන් වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. කීනා ජාති ආයමත් ඉපදීමක් නැහැ කියන අවබෝධය ඇති වුණා. උසිතම් Brahmacharyan නිවන් මාර්ගයේ මේ බ්‍රහ්මසාර ජීවිතේ කෙලවර කරා. කතං කරණියන් ආයමත් මට නිවන් අවබෝධය පිණිස කළ යුතු දෙයක් නැහැ කියන අවබෝධය ඇති වුණා. ඒ සමග සියලු ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා උතුම් අරහත්ත්වයටපත් වුණා. රාහුල ස්වාමීන් වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා උතුම් අරහත් ඵලයට පත් වෙනවත් සමගම ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණිච්ච කෝටි සංඛ්‍යාත දෙවිවරු පිරිසක් සාදුකාර දුන්නා. ඒ සමගම ඒ ධර්මයේ ශ්‍රවණය කරගෙන ඒ ධර්මයේ නුවණින් විමසපු දෙවිවරු විශාල පිරිසක් ලක්ෂ සංඛ්‍යාත දෙවිවරු පිරිසක් සෝතාපන්න ඵලයටපත් වුණා. එතකොට මේ උතුම් බුද්ධ දේශනාව මහා ගාම්භීර දේශනය පුංචි රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පුතෙක් හැටියට මේ ලෝකයට බිහිවීම පිණිස කල්ප ගානක් සංසාරේ පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. ඉතින් ඒ වාසනාව උදා වුණා ඒ වගේම අවුරුදු 7ේදී දායාදේ ලැබුණා. දායාදේ ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේ පස්සේ වැඩ දුවගෙන දුවගෙන ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තී එල්ලිලා පුංචි රාහුල කුමාරයා නීග්‍රෝදාරාමයට එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හොඳට නුවණින් විමසලා බැලුවා මොකක්ද මං මේ පුතාට දෙන දායාද ඉපදෙන්නේ මැරෙන්නේ නැති සංසාර දුකින් ඈතර කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක තමයි දෙන්න තියෙන දෑවැත්ත. අන්න බුදුරජාණන් වහන්සේ උතුම් පැවිදි බවට පත් කෙරෙව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ ලව්ව පැවිදි බවට පත් කරන ටිකින් ටික ටිකින් ටික ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරා යන විදිහට අවවාද අනුශාසනා කරලා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු බවට පත් වුණාට පස්සේ ධර්ම අවබෝධයට සුදුසු විදිහට අන්ධ වණයට එක්කරගෙන ගිහින් සියලු කෙලෙසුන්ගෙන් හිත නිදහස් වෙලා යන ආකාරයට මේ රාහුලෝ වාද කියන උතුම් බුද්ධ දේශනාව ඊටාම ගාම්භීර දේශනයක් බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දේශනාව මනුස්ස ලෝකේ වෙන කවුරුත් ඒ වෙනකොට දැනගෙන හිටියේ නැහැ. නමුත් මෙවැනි දේශනාවක් අද පවත්වනවා කියලා බුදුරජාණන් වහන්සේගේ හිතේ සිතුවිල්ල ඇති වෙනකොටම දෙවිවරු මේක දැනගත්තා. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේත් එක්ක අන්ද වනයේට වැඩම කරද්දී මුළු වනාන්තරයේ අතුරු සිදුරු නැතුව දෙවිවරුන් පිරිලා ඉතිරලා හිටියා. අද ලෝකේ ආශ්චර්යමත් දෙයක් සිද්ධ වෙනවා. රාහුල ස්වාමීන් වහන්සේව බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතයේ තුල එකම පුතා අද බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ගලා යන්නේ උතුම් බුද්ධ දේශනාව තුළින් නිකලෙස් භාවයට පත් වෙනවා කියන සියලු දෙවිවරු අන්දවණේ තුල පිරීලා ඉතිරලා ඉඳලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා කෝටි සංඛ්‍යාත දෙවිවරු පිරිසක් සෝතාපන්න ඵලයට පත් වෙලා ධර්ම අවබෝධය ලැබුවා ඉතින් බලන්න කොයිතරම් ගාම්භීර බුද්ධ දේශනාවක්ද. ඉතින් ඒ නිසා මෙවැනි උතුම් බුද්ධ දේශනාවන් මේ යුගයේ තුල අපට අහන්න ලැබීම පවා අපේ වාසනාවක්. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් සිහි කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගණනක් ඉක්ම ගියත් මේ යුගයේ තුල මේ කෝටි 600 ගණනක් මනුස්ස ජීවිත ලබලා ඉපදිලා ඉන්න අය අතරින් අපි කොයිතරම් වාසනාවන්තද කියලා ඔබ නිරන්තරයෙන් සිහි කරන්න ඕනේ. බුද්ධ දේශනාවක් අහන අහන වාරයක් පාසා කියවන කියවන වාරයක් පාසා ඔබේ හිතට ඇතිවෙන්න ඕන මේ මනුස්ස ජීවිතයක් ලැබුව මම කොයිතරම් වාසනාවන්ත කෙනෙක් කොයිතරම් භාග්‍යවන්ත කෙනෙක් මගේ ජීවිතය තුළ මට ලෝකයට දැන් බලන රහතන් වහන්සේලාම දේශනා කරනවා බුද්ධෝ හවේ කප්ප සතේ හිදුල්ලබු බුදුරජාණන් වහන්සේලා කල්ප 100 ගණනකිනුත් දුර්ලභයි. එතකොට එවැනි කල්ප 100 ගණනකිනුත් දුර්ලභ බුදු කෙනෙක්ගේ උතුම් බුද්ධ දේශනා අපට අදත් ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබත් මේ උතුම් බුද්ධ දේශනාව හොඳට ධාරණය කරගෙන ඔබේ ජීවිතයේ තුලත් උතුම් ධර්මාවබෝධයට පත්වීම පිණිස ඔබ ඔබේ ජීවිතය තුලින් බලන්න ඕනේ ඔබේ ඇසි ඇත්ත ස්වභාවය. ඔබේ කනේ ඇත්ත ස්වභාවය නුවණින් විමසන්න ඕනේ. ඔබේ නාසය, දිව, කය, මනස කියන ආයතන හයත් මේ ආයතන හය තුල තමයි මේ ලෝකය නිර්මාණය වෙන්නේ. පංච උපාදානස්කන්ධේම හැදෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තා නම් එයා මුළු මේ මහත් ලෝකෙම අවබෝධ කරගත්තා වෙනවා. ඒ නිසා මේ ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධේම අනිත්‍ය වශයෙන් බලමින් දුක් වශයෙන් බලමින් මම නොවේ මගේ නොවේ මගේ ආත්මයේ හැටියට පවත්වන්න පුළුවන් දෙයක් මේ තුල නෑ කියන අවබෝධය ඇති කරගන්න මහන්සි ගන්නට ඕන. අන්නේ අවබෝධය ඇති කරගත්තා නම් ඔබත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උතුම් වූ ධර්ම අවබෝධය ලබන්න සුදුසු වාසනාවන්තම කෙනෙක් බවට පත් ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් පංච උපාදානස්කන්ධය මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් අවබෝධ කරගෙන පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගෙන මේ සංසාර දුකින් අත් මිදීලා උතුම් ශ්‍රී සද්ධර්මයම අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව උදා වේවා සාදු සාදු සාදු